ලක්මිනි ආත්මිය තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගෙන් ගෞරවයෙන් අහන්නේ මම මේ මට මේ ප්‍රශ්නයක් තියෙනවා දැන් බුදු දහමේ කොහොමද මේ විශ්ව ශක්තිය කියන එක විග්‍රහ කරන්නේ කියලා මොකද අද අද කාලේ ගොඩක් අය මේ විශ්ව ශක්තිය ගැන කතා කරනවා ඒ සම්බන්ධයෙන් දේවල් කියනවා ඉතින් මට දැනගන්න කැමතියි විශ්ව ශක්තිය බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරලා තියෙන කියලා ස්වාමීන් විශ්ව ශක්තිය කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සමස්ත විශ්වයම නිර්මාණය වෙලා තියෙන මූලික ධාතු 6කින්. පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ, විඤ්ඤාණ. එතකොට ওই ධාතු 6 තමයි ප්‍රධාන වෙන්නේ. එතකොට ඕවැ තව පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ ගත්තන් පස්සේ ඒවා ඇසුරු කොට පවතින තව උපාදාය රූප තියෙනවා. ඒවා තමයි භූත රූප. භූත රූප කියලා කියන්නේ මහත් මහත් ආකාරයෙන් ප්‍රකට වෙන ප්‍රධාන රූප කොටස ටික. පඨවි ආපෝ තේජෝ වායෝ. එතකොට ආකාශයේ හැමතැනම ව්‍යාප්ත වෙලා පවතිනවා. ඒ නිසා ආකාශ රූපයත් එතනට ක්‍රියාත්මක වෙනවා. ඊළඟට විඥානය. විඥානය මත තමයි විඥානය කියවම එක විඥානයක් නෙමෙයි මේ සමස්ත ලෝකයේම පවතින ඒ ජීවි සත්වයින් ගත්තන් පස්සේ ඒ සත්වයන් සම්බන්ධව රූපයට අමතරව ක්‍රියාත්මක වෙන ප්‍රබලම ශක්තිය තමයි නාමය විඥානය. එතකොට මේ පටවියෙහි යම් ශක්තියක් තියෙනවා. ආපෝ ධාතුවේ යම් ශක්තියක් තියෙනවා. දැන් ආපෝ ධාතුවේ ශක්තිය අපි දකිනවා ජලයෙන් දේවල් බන්ධනය කරන්නට පුළුවන්. අලවන්නට පුළුවන්. ඒ වගේම සිසිල් කරන්නට පුළුවන්. ඒ වගේම ඒ ආපෝ ධාතුව රළු වුණොත් කුපිත වුණොත් සමස්තය වනසන්නටත් පුළුවන්. ඒක අපි සුනාමි වලින් දැක්කා. එතකොට තේජෝ ධාතුවෙන් රත් කරන්න පුළුවන්, පොළුස්සන්න පුළුවන්, ජීවේ පවත්වන්න පුළුවන්. තේජෝ ධාතුවෙන් තමයි මේ සමස්ත ලෝකයේම රූප කොටාස ජනිත කරන්නේ. කර්මයෙන් රූප කොටාස ජනිත කරනවා, චිත්තයෙන් රූප කොටාස ජනිත කරනවා, ආහාරයෙන් රූප කොටාස ජනිත කරනවා. ඊට අමතරව ප්‍රබල වශයෙන්ම රූප කොටාස ජනිත කරන මාධ්‍ය තමයි තේජෝ ධාතුව. එතකොට තේජෝ ධාතුව නිසා තමයි මේ සමස්ත ලෝකයම පවතින්නේ. හැබැයි තේජෝ ධාතුව විපරීත විදිහට එහෙම නැත්නම් ප්‍රමාණ අතික්‍රාන්තව වර්ධනය වෙච්ච ගම සමස්තයම දවාලනවා. එතකොට ඒක තමයි එහි ශක්තිය. ඊළඟට වායෝ ධාතුව ගත්තන් පස්සේ වායුව නැත්තම් අපිට ජීවත් වෙන්න බෑ. වායුව මත තමයි අපි ජීවත් වෙන්නේ. අපේ හුස්ම රඳා පවතින. අපේ ප්‍රාණ වායුව රඳා පවතින. ජීවේ රඳා පවතින. හැබැයි ඒ හුස්ම එහෙම නැත්නම් ඒ වායෝ ධාතුව විපරීත වුණොත් මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වුණොත් සමස්ත දූවිලි අංශු බවට පත් වෙලා යනවා. එතකොට පටවි ධාතුව කියලා කියන්නේ තද වෙන තද ගතිය. හව තද වෙන ගතිය. එතකොට තද වෙන ගතියත් එක්කලා තමයි දේවල් වල තීව්‍රතාවය තීරණය වෙන්නේ. එතකොට තීව්‍රතාවය වැඩි වෙච්ච ගමන් සියල්ල පුපුරා හැලෙනවා. යම්කිසි දෙයක එහෙම තීව්‍ර වෙන්නට පුළුවන් ප්‍රමාණයට ඉක්මවා ගියොත් එහෙම ඒක පුරා හැරෙනවා. ඊට පස්සේ ඒ තීව්‍රතාවය වැඩි වෙන්න වැඩි වෙන්න අනිත් දේවල් වලට බලපෑම් ඇති කරන්න පුළුවන්. එතකොට මේ විදිහට පඨවි ආපෝ තේජෝ වායෝ මේ හැම ධාතුවකම යම්කිසි ශක්තියක් තියෙනවා. ආකාශ ධාතුවේ හිස් බව නැමැති අන්‍ය දේවල් අවශෝෂණය කරගන්න. අන්‍ය දේවල් දරා ගන්නට අන්න දේවල් ග්‍රහණය කරන්නට පුළුවන් ශක්තිය ආකාශ ධාතුවේ තියෙනවා. මේ සියල්ල පරයා යන ප්‍රධාන ශක්තිය තමයි විඥාන ධාතුව. ඒ නිසා විඥාන ධාතුව ප්‍රකෘතිමත් වෙනකොට මේ පංච ධාතුන්ම ප්‍රකෘතිමත් වෙනවා, සමතුලිත වෙනවා. විඥාන ධාතුව විකෘති වෙනකොට මේ පංච ධාතුන්ම විකෘති වෙනවා. දැන් මේ මේ විශ්වය තුල මානව වර්ගයා ආරම්භ වුණු මුල් කාලේ ඒ මනුෂ්‍යයාගේ ඒ ඒ සත්වයාගේ මනස බොහොම ප්‍රභා සම්පන්නයි. මොකද ආබස්සර බ්‍රහ්ම ලෝකයෙන් ආපු ප්‍රභාමත් මනසක් ඇති අය. ඒ නිසා පරිසර සාධක වලට හිත කරයි. හැබැයි ඊට පස්සේ අර තෘෂ්ණාව, ලෝභය, එක්රස් කිරීම, sannidhiya මේවා පටන් ගත්තට පස්සේ මේ මනෝභාවයන් ඍජුව බලපානවා පරිසරයට. ඒතර කොච්චර බලපෑවද කියනවනම් අර වීණ මේ පොතු නැති, කුරුටු නැති ඇල්සහල් හැදුනා එතකොට මේවා එකතු කරන්න ඕන කියන චින්තනය ගොඩනගෙනකොට ඒ ආකල්පය ගොඩනගෙනකොට ඒ sannidhiya පිළිබඳ මනෝභාවය ඇති වෙනකොට අර සබාධම තුල ස්වභාවයෙන් හැදිච්ච ඒ හැල්වි වල කුරුටු පොතු හැදෙන්න පටන් ගන්නවා. එතකොට කොච්චර ලොකු බලපෑමක් ඇති කරලා තියෙනවද මානසික පරිසරයට. ඊට පස්සේ උදේ හවස ගිහිල්ලා ඒවා නෙලාගෙන අනුභව කරනවා දැන් මම මේක තියාගන්නට ඕන කියලා වෙන් කරන්න පටන් ගත්තට පස්සේ අරවා එහෙම වැවෙන්නේ නැතුව ගියා වවා ගන්නට සිද්ධ වෙන තැනටපත් වුණා ඊට පස්සේ මෙහෙම අනුක්‍රමයෙන් කය රළු වෙනවා පරිසරය රළු වෙනවා මේ හැම එකක්ම සමස්ත පරිසර සාධක පද්ධතියම විපරීත වෙන්නට පටන් ගත්තා පුද්ගලයාගේ විඥාන ධාරාව වෙනස් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන චක්කවති සීහනාද සූත්‍රයේ මේ தත්ත්වය අනුක්‍රමයෙන් වර්ධනය වෙලා වර්ධනය වෙලා මිනිස්සුන්ගේ පාප ධර්ම වැඩෙනකොට මිනිස්සුන්ගේ ආශ අඩු වෙනවා. ශරීර වර්ණය අඩු වෙනවා. ශක්තිය අඩු වෙනවා. සැපය අඩු වෙනවා. නුවණ අඩු වෙනවා. එතකොට සමස්ත සාධකම දෙදරා යනවා. එතකොට මිනිසුන්ගේ ආශ පිරිහෙනවා. එතකොට මිනිසුන් නැවත පංචශීල ප්‍රතිපත්තිය තුල පිහිටනකොට එතකොට අවුරුදු 10 දක්වා පිරිහිලා අර මෘග සංඥාවෙන් වුණෝන් කා කොටාගෙන වෙනසුනාට පස්සේ ඉතිරි වෙන ටික දෙනා කල්පනා කරනවා මොකද්ද මේ අපට උනේ අපිට මේ උනේ තමන්ව රැකෙන්නට අනුන් නසන්නට සිතුවා. එමනම් මින් ඉදිරියට තමන් නිසාවත් අනුන් නොනසා ඉම්මු කියන ඔන්න පළමු මනුෂ්‍ය ධර්මයේ මත පිහිටනවා. ඒ පළමු මනුෂ්‍ය ධර්මයේ මත පිහිටීම කොච්චර පරිසරයට බලපෑමක් ඇති කරනවද කියනවනම් අර අවුරුදු 10ක් ආයු ඇත්තේ මිනිසුන්ට උපදින දරුවෝ අවුරුදු 20ක් ජීවත් වෙන්නට තරම් පඨවි ආපෝ තේජෝ වායෝ මේවා ප්‍රශස්ත වෙනවා. අර පාප ධර්මයෙන් අසත් ධර්මයෙන් දූෂිත මනෝභාවයන්ගෙන් විපරීත වෙලා තිබිච්ච මේ පංච ධාතුන් වඩා ප්‍රසස්ත මට්ටමකට එනවා අර සත්වයාට දීර්ඝායුෂ ලැබෙන විදියට. ඊට පස්සේ සොරකමින්, කාමමිත්‍යාචාරයෙන්, මොසාවෙන්, මද්යපානේ මෙවන් වලකින්න වලකින්න වලකින්න අවසානයේ අවුරුදු අසංඛ්‍ය දක්වා වැඩෙනවා. ඒ අසංඛ්‍ය දක්වා වැඩෙන්නේ ඇයි? අර පංච ධාතුන් ප්‍රසස්ත මට්ටමකටපත් වෙලා දිගු කලක් යැපෙන්න පුළුවන් මට්ටම. එහෙමනම් පඨවි ධාතුවේ ආපෝ ධාතුවේ තේජෝ ධාතුවේ වායෝ ධාතුවේ ආකාශ ධාතුවේ යම් ශක්තියක් තියෙනවා. ඒ සමස්ත ශක්තියම උස්පහත් කිරීමේ හැසිරවීමේ ප්‍රධාන බලවේගය වෙන්නේ මනසයි. ඒ නිසා විශ්ව ශක්තිය කියන එක හැම විටම සුබවාදී නෑ. විශ්ව ශක්තිය කියන එක සමතුලිත වෙච්ච තැන යහපත කරන්නට සමත් වෙනවා විෂම වෙච්ච තැන මහා විනාශයක් ඇති කරනවා. ඒක තමයි විශ්ව ශක්තිය ස්වභාවය. මේක සම කරනවද විසම කරනවද කියලා පූර්ණ බලපෑම ඇති කරන්නට පුළුවන් එකම සාධකය තමයි විඥානය. ඒ නිසා සත්වයන්ගේ විඥාණය වඩා උසස් මට්ටමකට ප්‍රශස්ත මට්ටමකට පැමිණෙන හැම කල්හිම පංච ධාතුන් වඩා ප්‍රශස්ත මට්ටමකටපත් වෙලා විශ්ව ශක්තිය සමතුලිත වෙනවා. මිනිසුන්ගේ සහ සත්වයින්ගේ මනෝභාවයන් විපරීත වෙන්න විපරීත වෙන්න අර සමස්ත විශ්ව ශක්තියින්ම විකෘති වෙලා මහා විනාශයන් ඇති දැන් මේ අපිට දැනෙනවානේ දැන් එන්න එන්න ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා. එතකොට මේ ගෝලීය උෂ්ණත්වය වැඩි වෙනවා කියන එක මේ ස්වභාවික ක්‍රියාවලියක් විතරක් නෙමෙයි. දැන් බලන්නකෝ මේ කාලවකවානුවේ ලංකාවේ මිනිස්සු මේ කෝටි දෙකකට අධික ජනගහනය දේන රෑ වෙනකන් රෑ එළි වෙනකන් කැකෑරි කැකෑරි ද්වේෂයෙන් වෛරයෙන් ක්‍රෝධයෙන් ඊර්ෂ්‍යාවෙන් ඊළඟට අනුන් හෙලා දකමින් නිඳා කරමින් ගැටෙමින් එතකොට මේවා මොනවද මේ ගොඩනගන්නේ අකුසල් සහ ඒවෙන් ගොඩනගෙන විකෘති වූ තේජෝ ශක්තිය. ඉතින් ඔය විදිහට දැන් අනිත් යුද වදින රටවල් වල ඒ සමස්තයම මුහු වෙන්නේ පරිසරයට. ඒ ගොඩනගෙන තේජෝ ශක්තියෙන් අයිස් බිය වෙනවා. අර පරිසර සාධක විකෘති වෙනවා. කලට වැහි වහින්න නැතුව අකලට වැහි වහිනවා. දේශගුණ තත්වයන් වෙනස් වෙනවා. සස්්‍ය සම්පත් විපරීත වෙනවා. ඉතින් මේ විදිහට මේ සමස්ත විශ්ව ශක්තියටම ප්‍රධාන බලපෑම ඇති වෙන්නේ විඥාන ධාතුවේ. ඒ නිසා අපේ විඥාණය වඩා සවිමත් කරගත්තොත් බලවත් කරගත්තොත් ඒතනත්තාට මේ විශ්ව ශක්තිය අවශ්‍ය විදිහට පරිහරණය කරන්න පුළුවන් තමන්ගේත් අනුන්ගේත් යහපත සඳහා විඥාණය අවශ්‍ය මට්ටමට පුහුණු කරගත්තේ නැත්නම් තමන්ගේ සිත තමන්ටම පාලනයක් නැත්නම් ඒ පාලනයෙන් තොර වෙනකොට අර පංච ධාතුන්ගේ පාලනයක් තමන්ගෙන් තොර වෙනවා. එතකොට ඉතින් එන දේක් බාර ගන්න වෙනවා. සුලි සුලඟද, ගම් වතුරද, සුනාමියද, ගෝලීය උෂ්ණත්වයේද, අකලට වැහි වහින එකද, සස්්‍ය සම්පත් නැති වෙන එකද, අකාලේ මැරෙන එකද, ලෙඩ දුක් වැඩි වෙන එකද, වෛරස් පැතිරෙන එකද, ඉතින් එන එක පිළිගන්නට වෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් දැන් මේ අවාසනාව කියලා කියන්නේ දැන් සුනාමි ආවන් පස්සේ ඒක ස්වභාවික විපතක් මේකෙන් අපි රැකෙන්න ඕන කියලා අපි සාමූහිකව වැඩ කළා. කොරෝනා ආවන් පස්සේ මේ ස්වභාවික විපතෙන් වළකින්න පිරිත් කිව්වා, සත්‍යක්‍රියා කළා, අදිෂ්ඨාන කළා, ගොඩක් ಜಾති කළා. ඒ නිසා අපි සාමූහිකව ගොඩාවා. ඉතින් දැන් මේ අද ඇති වෙලා තියෙන්නේ මේ ආර්ථික දේශපාලන අර්බුදයේ තුලින් අපි හැමෝම පීඩා විඳිනවා. නමුත් මේකෙදි අපි එකතු වෙලා අර මානසික ආධ්‍යාත්මික ශක්තිය අවදි කරන්න හිතන්නේ මේක කලේ අහවලයි අහවලයි කිය කිය එක එක්කෙනාට ඇඟිල්ල දික් කර කර දේශ කර කර වෛර කර කර වෙනසෙනවා විනා මේක ස්වභාවිකව ඇතිවෙච්ච වසනයක් වුණත් කවුරුන් විසින් ඇති කරපු වසනයක් වුණත් පීඩා විඳින්නේ අපිනේ ඒ නිසා ඒ කරපු අය කවුද කියලා හොයලා බලලා ඒකට දඬුවම් කිරීම හෝ එතන નિවරදි කිරීම ඒක කරන්න ඕනේ ඒක වෙනම කතාවක් නමුත් මේ මේ පීඩාවටපත් වෙන අපි මෙතනින් ගැලවෙන්න යම් ක්‍රමයක් හොයන්නට. ඉතින් එහෙම කරන්නට මිනිසුන්ගේ අවධානය යොමු වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි ලබන පොය තුනට, ඒ කියන්නේ නිකිමි, දිනර වප් මේ පොය තුනට විශේෂ සත්‍යක්‍රියා තුනක් කරන්නට සැලසුම් කරලා තියෙනවා මම ඉදිරි ධර්ම සාකච්ඡාවේදී වේලාවන් සඳහන් කරන්න. ඒතර පුළුවන් තරම් අය දැනුවත් කරලා අපි උත්සාහ කරමු එබඳු ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනගන්නට අපි දැන් මේ කොරෝනා වසංගත තත්ත්වය සමනය කරගන්නට අපට පුළුවන් වුණා ඒ වෛද්‍යවරුන්ගේ හෙදියන්ගේ නිලධාරීන්ගේ සියලු දෙනාගේ සහයෝගය වගේම හැම දෙනාම කැප වෙලා මානසික ආධ්‍යාත්මික ශක්තියක් ගොඩනැගුවා අපි මේ තවමත් සත්‍යක්‍රියා කරන්නේ ඒවා මූලික කොටගෙන. නමුත් ඒවා ඒවා යම් ප්‍රමාණයකට දිය වෙලා යනකොට ආපහු ඒවා හිසෝසවන ආකාරය අපිට පැහැදිලිව පේනවා. දැන් පහුගිය කාලේ ඒ කොරෝනාව සංගත තත්ත්වය වෙනුවෙන් අකණ්ඩව කරගෙන ආපු පිරිත් දේශන ආදිය නැවතුණා. ඒ සත්‍යක්‍රියාව ආදී අපි දැන් මේ මේ ධර්ම සාකච්ඡාව දවසට කළා වුණාට අර දෛනිකව කරගෙන ආපුවා බොහෝ දුරට වෙනස් වෙලා ගියා. ඉතින් ඒ වෙනස් වෙනකොට දැන් අපිට පේනවා ආයෙත් අනුක්‍රමයෙන් වැඩෙනවා. ඉතින් මේ විදිහට මේ සමස්ත විශ්ව ශක්තියම විශ්ව ශක්තිය කියන්නේ හොඳ දෙයක් කියලා වරදවා වටහා නොගත යුතුයි. විශ්ව ශක්තිය කියන්නේ හොඳද නරකද කියන එකක් නෙමෙයි. විශ්ව ශක්තිය කියන්නේ විශ්ව ශක්තිය. ඒක සමතුලිත වුණොත් Tamange අනුන්ගේ යහපත පිණිස ක්‍රියාත්මක වෙනවා. විෂම වුණොත් තමන්ගේත් අනුන්ගේත් විනාශය පිණිස ක්‍රියාත්මක වෙනවා. එහෙම දෙයක් තමයි විශ්ව ශක්තිය. ඉතින් එය හසුරුවන්නට සමත් යම් විඥාන ශක්තියක් ගොඩනගා ගත්තොත් මානසික පුහුණුවක් ඇති කරගත්තොත් ඒ තනත්තාට පුළුවන්කම තියනවා අර විශ්ව ශක්තිය අවශ්‍ය විදිහට හසුරුවාගෙන තමන්ගේත් අනුන්ගේත් යහපත පිණිස යොදවන්න. ඊටමත් පැහැදිලි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ගොඩාක් පිං. දරුවන්